සම්මා සමාධිම්හි සති සම්මා සමාධි සම්පන්නස්ස උපනිස්සය සම්පන්නෝ හෝති යථා භූත ඥාන දස්සනං තී ගෞරවනීය ස්වාමින්වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ භාවනා වැඩසටහන සඳහා විශේෂයෙන්ම මාතෘකාවක් වශයෙන් තියාගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ එන දුස්සීල සූත්‍රය. දුස්සීල සූත්‍රය කිව්වහම කෙනෙකුට වැටහෙන්න පුළුවන් නිකම් මේ සීලය ගැනම කියන සූත්‍රයක් කියලා. මොකද මම ඊයේ ඇත්තටම අවධානය යොමු කළේ සීලය සම්බන්ධයෙන්. හැබැයි මේක ඒ තරම්ම එකම අංශයකට විතරක් සීමා වෙච්ච සූත්‍රයක් නෙමෙයි. අපේ මුළු භාවනාවටම අදාළ සෑහෙන කරුණු මුළු ඒකාතකින් කියනවා නම් මුළු නිර්වාණ මේ ප්‍රතිපදාවම බොහොම සංක්ෂිප්තව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය කැටි කරලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා හොඳට විස්තර සහිතව මේක මේ සූත්‍රය විග්‍රහ කරලා බලද්දී අපිට සෑහෙන්න ධර්මසාරයක් මේකෙන් මේ සූත්‍රයෙන් උකහා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ බඳු සූත්‍රවලට සමන් දීම එහෙම නැත්නම් මේ බඳු ධර්ම කාරණා කෙරෙහි අපේ අවධානය යොමු කිරීම අපේ මේ භවනා ජීවිතේ ජීවිතයට ඊටාම වැදගත්. මොකද ඇතැම් වෙලාවට අපි භවනාවකින් කෙරෙන්නේ මොකද්ද? අපි දත යුත්තේ මොකද්ද? කල යුත්තේ මොකද්ද කියලා නිවැරදි වැටහීමක් අපිට නැත්තම් අපි සමහරලාවට උත්සාහවත් වෙනවා, භවනාත් කරනවා, ඒ වගේම වීරය වඩනවා. නමුත් සමහර වෙලාවට අපි වැරදි දේවල් කරනවා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බුද්ධ වචනයට එකඟව බුදුරජාන් වහන්සේ කොහොමද නිවරදිව මේ භාවනාවක් කරන්නේ, නිවරදිව විපස්සනාවක් කරන්නේ කියලා ඍජුව බුද්ධ වචනය අධ්‍යයනය කිරීමෙන් බුද්ධ වචනයේ ගිරිබඳව යම්කිසි පරීක්ෂාවක නියැලීමෙන් අපිට බයසක සංඛා තොරව නැත්නම් බයසක තොරව බයෙන් සැකෙන් තොරව අපිට මේ ඉස්සරහට යන්න අවස්ථාව තියෙනවා. මොකද අපේ හිතේ දෙගිඩියාවක් තියෙනවා නම් මොනවා හරි අපි කරන දේ ගැන සැක සංකාවක් තියෙනවා නම් මේක හරිද මේක වැරදිද අතන කියපු දේද හරි මෙතන කියපු දේද හරි නැත්නම් අර ස්වාමීන් වහන්සේ කියපු දේද හරි මේ ස්වාමීන් වහන්සේ කියපු දේද හරි කියලා අපිට මේ වගේ නිකන් අපි කරගෙන යන වැඩේ සම්බන්ධයෙන් මොනවා හරි දෙගිඩියාවක් තියෙනවා නම් සැක සංකා තියෙනවා නම් ටිකක් අමාරුයි මුළු හදින්ම මේ භාවනාවේ යෙදෙන්න. ඒ නිසා අපි විටින් විට මේ වගේ සූත්‍ර සාකච්ඡාවට මඳුන් කරන්න අවශ්‍ය වෙනවා. සුත අනුග්‍රහිතයකින් අපි කරන වැඩේට අනුග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි හොඳට විශ්වාසයෙන් යුක්තව කරන වැඩේ ගැන ධෛර්යයෙන් නැත්නම් කරන වැඩේ ගැන ශ්‍රද්ධාවෙන් ඉදිරියට යන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ සුත අනුග්‍රහිතය ඊටාම වැදගත්. අර අපි සාමාන්‍යයෙන් භවනා කරද්දී අපි සුතමේ ඥානය පොඩ්ඩක් පැත්තකින් තියන්න කියලා කිව්වට මේ සුතමේ ඥානය අපිට මේ වැඩේ කරන්න වමනා කරන ධෛර්යයක් ලබලා දෙනවා. අපිට වමනා කරන පසුබිම සකස් කරලා දෙනවා. ඒ සඳහා වමනා කරන විශ්වාසය ඇති කරලා දෙනවා. ඊට පස්සේ අපි සුතමේ ඥානය පැත්තකින් තියලා අපිත් බොහොම තනි තනිව මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරහා නැත්නම් ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලබා ගැනීම සඳහා යා යුතු වෙනවා. එතකොට මේ සුතමේ ඥානය වර්ධනය කර ගැනීම සඳහා තමයි අපි ඇත්තටම විශේෂයෙන්ම මෙමතු ධර්මදේශනාවක් තුලින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අද මාතෘකාවේදී දැන් බුදුරජාණන් වහන්සේ ඍජුවම ප්‍රකාශ කරන්නේ සම්මා සමාධිම්හි සති සම්මා සමාධි සම්පන්නස්ස උපටින්සය සම්පන්නෝ හෝති යථාභූත ඥාන දසනං. දැන් ඊයේ මම ඇත්තටම කතා කළේ මේ යම් කෙනෙක් තුල නිවැරදි සීලයක් තියෙනවා නම් ඒ නිවැරදි සීලය සහිත කෙනාට ඔන්න උපනිශ්‍රේ සම්පත් තියෙනවා. ආසන්න හේතු කාරණා තියෙනවා සම්මා සමාධියක් ඇති කර ගැනීම සඳහා. ඒ කියන්නේ සම්මා සමාධිය පවත්වන්න අමාරුයි ඇති කර ගන්නත් අමාරුයි අපි තුල හොඳ සීලයක් නැත්තම්. අපි ඊයේ කතා කළා වගේ ඒ කියන්නේ අපේ හිතේ මොකක් හරි අපේ සීලය සම්බන්ධයෙන් දොස්නගෙන ස්වභාවයක් අපිට දෝෂාරෝපණය කරන ස්වභාවයක් නැත්තම් චෝදනා කරන ස්වභාවයක් තියෙනවා නම් එතකොට අපේ හිතට අර උමනා තරම් සතුටක් මෝදු වෙන්නේ නැහැ. උමනා කරන තරම් හිතේ ප්‍රමෝදයක් පහළ වෙන්නේ නැහැ. හිතේ ප්‍රමෝදයක් පහළ වුණේ නැත්නම් ඒක ප්‍රීතියක් දක්වා වර්ධනය වෙන්නේ නැහැ. ප්‍රීතියක් පහළ වුණේ නැත්නම් ඔන්න හිතේ කයේ පස්සද්ධියක් හටගන්නේ කය සැහැල්ලු වෙන්නේ මොකද කය නිකන් ආතතිගත වෙලා, හිර වෙලා, තද වෙලා ඔන්න කායික වශයෙන් අපිට උමනා කරන හේතු ටික සකස් වෙලා නැහැ. කයෙන් ලැබෙන්න ඕන සහයෝගය ලැබිලා නැහැ. හැබැයි අර විදිහට හොඳට ක්‍රමානුකූලව සීලයෙන් අපි කයයි වචනයයි හික්මවලා කටයුතු කරද්දී අන්න අපේ හිත අපිට චෝදනා කරන්නේ ඔන්න මම ඊයේත් බොහොම මගේ සීලය ගෞරවයෙන් ආරක්ෂා කළා. සැලකිල්ලෙන් මම ඒ කටයුත්ත කළා. අවංකව මේ කටයුත්ත කළා. කියලා අපිට පොඩ්ඩක් ආපහු හැරිලා අපේ ඊයේ ගත කරපු දවස, පෙරේදා ගත කරපු දවස අපි ගැන හිතලා බැලුවනම් අපිට පොඩ්ඩක් අපි අතීතයේ අපි gedara හිටිය ආකාරය ගැන හිතලා බලනකොට ඔන්න අපි දැන් ඊට වඩා උසස් සීලයක් සමාදන් වෙලා ඒකට බොහොම කැප වෙලා ඒ පිළිබඳවම අපේ හිත යොදලා එක්තරාන්දමකින් කටයුතු කරන්න උත්සාහත් වෙනවා කියලා අපි ගැන සතුටු වෙන්න පුළුවන්. අනවජ්‍ය සුඛයක් අපේ හිතට එනවා. ඒ වගේමයි අපි පොඩ්ඩක් ඉඳුරන් ටික රැකගෙන කටයුතු කරනවා නම් ඒ හරහාත් ඔන්න මේ කෙලෙස් එන ප්‍රමාණය අඩු වෙලා පුළුවන් තරම් හිත ආරක්ෂා වෙලක් තියෙනවා. ඉතින් මේ වගේ පසුබිමක් හරහා ඔන්න අපිට අවස්ථාව තියෙනවා හිතේ අර ප්‍රමෝදයක් හටගන්න. ඒ වගේමයි මේ ප්‍රමෝදේ වර්ධනය වෙලා ප්‍රීතියක් හටගන්න. ප්‍රීතිය වර්ධනය වීමක් වශයෙන් ඔන්න කායික වශයෙන් පස්සද්ධියක් හටගන්නවා. කය සැහැල්ලුවක් හටගන්නවා. කය සැහැල්ලුව හොඳට හටගත්තා නම් අන්න කායික වශයෙන් සුවයක් තියෙනවා. හොඳට බුදුරජාණන් වහන්සේ කියනවා මේ කායේ කය හොඳට සුවපත් වෙලා නම් කායික වශයෙන් සුවයක් තියෙනවා නම් අන්න ඒ සුවපත් වූ සුවයක් සහිත වූ කය හරහා ඔන්න සිත සමාධි වෙනවා. එතකොට මේ අද මාත්‍රකාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ එතකොට මේ ඒබඳු සමාධියක් හදාගත්තට පස්සේ බඳු සමාධියක් සහිතනම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ යථාභූත ඥාන දර්ශනයක් පිණිස ඇත්ත ඇති සැටියෙන් දැකීම පිණිස උමනා කරන පසුබිම සකස් වෙනවායි කියලා. ඒතොර එක පැත්තකින් අපිට සමාධිය ගැන කතා කරනකොට අපිට විවිධ ක්‍රමවලින් සමාධියක් හදාගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් සමත සමාධියක් ගැන කතා කරද්දී අපි හිත එකම ආරමුණකට නංවමින් නැවත නැවම එකම ආරමුණකට නංවමින් ඔන්න අපි උත්සාහත් වෙනවා හිත එකම ආරමුණක සමාධිමත් කරන්න. ඒක අපි සාමාන්‍යයෙන් සමත සමාධියක් කියලා කියනවා. අපි ආනාපාන සතිය ගත්තොත් ඔන්න අපි හිතමු මුලින් හොඳට සකස් වෙලා වාඩි වෙලා කය සැහැල්ලු කරගෙන අර විදිහට ඉරියව්ව සකස් කරගෙන කය ලිහිල්ව තියාගෙන අපි උත්සාහත් වෙනවා මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත පවත්වන්න. එතකොට ඔන්න අපිට තේරෙනවා ඔන්න මේ වෙලාවේදී ආස්වාසයක් සිද්ධ වෙනවා. ඇතුළට හුස්ම ගමන් කරනවා. මේ වෙලාවේදී පිට වෙලා ආස්වාසය පිටතට සිද්ධ ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා. පිටතට හුස්ම ගමන් කරනවා. කියලා ඔන්න මේ දෙක අතර තියෙන සියුම් වෙනසක් අපිට හඳුනා ගන්න අවස්ථාව තියෙනවා. මේ කටයුත්ත අපේ නිරන්තරයෙන් කරනවා නම් සැහැණ වේලාවක් යෙදিলা කරනවා නම් අන්න අපිට අවස්ථාව තියෙනවා හිත මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේ එකඟ කරගන්න. වෙන අරමුණු ආවට අපි ඒවට හිත යන්න දෙන්නේ නැහැ. ගියත් දැනගත්තට පස්සේ සතිය එළඹ සිටියට පස්සේ මේ වර්තමාන අරමුණට හිත ගන්නවා. ඉතින් මේ විදිහට අපිට උත්සාහවත් වෙන්න පුළුවන් මේ වර්තමාන එහෙම නැත්නම් මේ අරමුණක ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ හිත පවත්වා. එහෙම නැත්නම් අපි බුදු ගුණයක් වඩනවා නම් අපි තුමු බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙන්න මේ මේවයි කියලා යම් පමණක වැටහීමක් ඇති කරගෙන ඒ ඒ අපි තුමු ගුණ නමයේම හිත එතන එතන තියෙනවා. අරහං කියලා ඔන්නේ ගුණය මෙනෙහි කරනවා. ඊළඟට සම්මා සම්බුද්ධෝ කියලා ඒ ගුණය මෙනෙහි කරනවා. මේ විදිහට ඉතින් අපිට මේ ගුණ නමයේ හිත එකඟ කළා. ඕන්නම් ටික ටික ක්‍රමානුකූලව අඩු කරගෙන ඇවිල්ලා අපිට එක ගුණයක හොඳට හිත සමාධිමත් කරන්න පුළුවන්. මේ විදිහට අපි එක අරමුණක හිත සමාධිමත් කිරීම, එක අරමුණක හිත එකඟ කිරීම සාමාන්‍ය මේ සමත අනුග්‍රහයේ සිද්ධ වෙනවා. සමත ක්‍රමයට නැත්තම් හිත එකඟ කරන ක්‍රමයට සමත අනුග්‍රහිතය කියලා කියනවා. දැන් අපි ඊට වඩා ටිකක් ගැඹුරක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කතා කරන්නේ සම්මා සමාධිම්හි සති සම්මා සමාධි සම්පන්නස්ස උපනිස්සය සම්පන්නෝ හෝති යථාභූත ඥාන දස්සනං. දැන් මේ යථාභූත ඥාන දස්සනයකට ඇත්ත ඇති සැටියෙන් දැකීමකට තුඩු දෙන සමාධියක් ගැන තමයි මෙතෙන්දි කතා කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් අපේ එදිනෙදා අපි කටයුතු කරද්දී අපේ හිත නිරන්තරයෙන්ම ඔන්න අපි හිතමු අතීත අරමුණු වලට යනවා. මොකද අපේ අස්කන්නාසා සහිතව මේ සාමාන්‍ය කාම ලෝකේ එහෙම නැත්නම් සාමාන්‍ය මේ ඉන්ද්‍රිය අනුබද්ධ ලෝකේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට ඇස හරහා විවිධාකාර අරමුණු ඇතුළට එනවා. කන හරහා විවිධාකාර සද්ද අරමුණු හිතට එනවා. ඊළඟට නාසය හරහා විවිධාකාර අරමුණු හිතට එනවා. දිව හරහා විවිධාකාර රස අරමුණු හිතට එනවා. ඊළඟට කය හරහා විවිධාකාර ස්පර්ශ අරමුණු හිතට එනවා. මේවා නැතත් ඔන්න හිත විසින්ම හදාගත්ත මානසික වෙච්ච අරමුණුත් තියෙනවා. ඉතින් අපේ සාමාන්‍ය ස්වභාවය තමයි අපේ අපි ඇහෙන් යම්කිසි ප්‍රියමනාප රූපයක් දැක්කොත් ඔන්නේ ප්‍රියමනාප රූපේ ඇරෙනවා, ඇලෙනවා. අප්‍රිය අමනාප රූපයක් දැක්කොත් ඒ අප්‍රිය අමනාප රූපේ හිත කැටෙනවා. ඉතින් ඕක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහත් වෙනවා අපි කැමැතිම අරමුණු මේ ඇහැට පෙන්වන්න. අපි අකමැති අරමුණු වලින් පුළුවන් තරම් ඇහැ අයින් කරගන්න ඇහැ පියාගන්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි අපි කනෙනුත් පුළුවන් තරම් අපි කැමැතිම අරමුණු ටික කැමැතිම සද්ද ටික නැවත නැවත අස්සලා මේ අරමුණු වලම මුලා කරන්න අපි උත්සාහත් වෙනවා. ඊළඟට අකමැති අරමුණු අකමැති සද්ද ගෝසා ඔය ඔක්කොම ටික අයින් කළා ඔන්න පුළුවන් තරම් කන ඒවෙන් බේරගෙන ඉන්න උත්සාහත් කරනවා. ඉතින් මේ බඳු රටාවකට තමයි අපේ ජීවිත සකස් වෙලා තියෙන්නේ. නාසයෙන්ුත් අපි කැමැති කැමැති ආග්‍රහණයන් විඳිමින් ඒවා පුළුවන් තරම් ලං කරගෙන ඒවායින් සැප විඳින්මින් ඉන්න උත්සාහත් වෙනවා. අකමැති දුර්ගන්ධයන් කෙරෙන් අපි දුවලා යනවා. ඈත් වෙලා යනවා. ඒ වගේමයි අපි කැමැති කැමැති ආහාර භුක්ති විඳිනවා. පුළුවන් තරම් රස භුක්ති විඳිනවා. හොඳ හොඳ දේවල් හොයාගෙන යනවා. ඔන්න දිව පිනවීම සඳහා උත්සාහත් වෙනවා. අපි අකමැති කටුක රසයන් පුළුවන් තරම් බැහැර කරන්න උත්සාහත් වෙනවා. ඊළඟට කායික වශයෙන් පුළුවන් තරම් සැප විඳින්න නැත්නම් කායික වශයෙන් ඊටාම සියුම් සැප එළවන සොම්නස දනවන ස්පර්ශයන් ලබා ගන්න අපි උත්සාහත් වෙනවා. කය රිදුම් දෙන නැත්නම් කයට දුක ඇති කරන ස්පර්ශයන් පුළුවන් තරම් බැහැර කරන්න උත්සාහත් වෙනවා. නමුත් හිතට නම් ඒ තරම්ම අපිට මේක කරන්න අමාරුයි. හිත සමහර වෙලාවට අපි අකමැති වුණත් අකමැති දේවලුත් හිතනවා. සමහරවිට අපි හිතමු හිත රිදෙන දේවල්, හිත පාරන දේවල්. අපි කොයිතරම් හිතන්නේ නැතුව ඉන්න උත්සාහවත් වුණත් හිත පුරුද්දට ඒකම ගෙනල්ලා මතක් කරලා දෙනවා. ඉතින් මේ වගේ වටපිටාවක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් අපේ දියුණුව කියලා හිතන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔන්න දියුණු ලෝකයක ජීවත් වෙනවා නැත්නම් දියුණු රටක සංවර්ධිත රටක ජීවත් වෙනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔන්න අපිට කැමති රූප පුළුවන් තරම් දලන්න පුළුවන් නම් ඔන්න අපි එතනින් සංවර්ධනය වෙලා කියලා කියනවා. ඊළඟට පුළුවන් තරම් අපිට කැමැතිම සද්ද ටික අහන්න අවස්ථාව තියෙනවා නම් ලෙහෙසියෙන්ම අවස්ථාව තියෙනවා නම් අන්න අපි හොඳයි කියලා කියනවා. ඊටාම උපරිම මට්ටමේ ආග්‍රහණයක් සුවඳක් භුක්ති විඳ ගන්න තියෙනවා නම් අන්න අපි සංවර්ධනය වෙලායි තියෙන්නේ. හරිම හොඳයි, හරිම ෂෝක් කියලා කියනවා. ඒ වගේම අපි කැමැතිම රසයන් අඩුම මිලකට භුක්ති විඳ ගන්න තියෙනවා නම් එන්න එතෙන්ට අපි ඡන්දෙ දෙනවා. ඊළඟට අපි අපේ කයට පුළුවන් තරම් සැප දෙන වස්තුන් වෙන්න පුළුවන්, පුද්ගලයන් වෙන්න පුළුවන්. අපිට ඉක්මනටම ලබා ගන්න පුළුවන් නම් අන්න එතන හොඳයි කියලා කියනවා. ඉතින් මේ බඳු තක්සේරුවක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ බඳු පරිසරයක් තමයි අපි හිතාම හොඳයි, හරිම වටිනවා, කොහොම හරි මමත් එතෙන්ට යන්න ඕනේ, කොහොමද මම යන්නේ කියලා ඔන්න අපි සෑහෙන්න ඉතින් උදේ රෑ කල්පනා කරමින් මේවම හොය හොය මේවැයම මිඩංගු කර කර අපි මේවටම කාලය ගත කරනවා. ඉතින් මේ බඳු ස්වභාවයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් මේ தත්ත්වය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ওই මූලපරියාය සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා භූත භූතේ භූතතු සංජානාති. දැන් ටිකක් අපි ගැඹුරකට දැම්මොත් මේ සාකච්ඡාව මේ කතාව දැන් අපි හිතමු යම්කිසි රූපයක් දකිනවා. අපි හිතමු අපි ගෙයක් දකිනවා. ගෙයක් දැක්කම ඔන්න මේක මෙන්න අසවලාගේ ගේ කියලා අපි මේ සම්මුති මට්ටමයකින් මේක තේරුම් ගන්නවා. ඊළඟට ඒක දැනගත්තට පස්සේ ඒ වගේ හැඟුණට පස්සේ භූතේ භූතතෝ සංඤත්වා භූතේ මඤ්ඤති. මොන අපේ හිතට සිද්ධ වෙන දේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. සාමාන්‍ය ප්‍රතග්ජන හිත මේ විදිහට රූපයක් දැක්කහම එතනින් නතර වෙන්නේ නැහැ. මේ විදිහට රූපය දැකලා ඒක ගැන මේ සාමාන්‍ය සුපුරුදු සංඥා ටික හිතේ ඇති කරගෙන මෙන්න මේ අහවලාගේ ගේ මෙන්න මේ ගේ මෙන්න මේ කාලෙදි තමයි හැදුවේ අහවලා තමයි මේ ගෙදර පදිංචිලා ඉන්නේ. එයා ඉන්නේ තනියෙන් නෙමෙයි අන්න අරගොල්ලොත් එක්ක ඉන්නේ. එයාට මෙන්න මෙච්චර වීදමක් ගත වුණා මේක වීදමක් ගියා මේක හදන්න. කියලා ඉතින් අපි නානප්පකාර විදිහට අපි අර දැකපු දේ ගැන මඤ්ඤණා කරනවා. මඤ්ඤණා කරනවා කියන්නේ අපි ඒ ගැන හිතින් හිත හිතා ඉන්නවා. අපිට අදාළ කරගෙන එයා මගේ යාළුවා නැත්නම් මගේ හතුරා මගේ මිතුරා කියලා ඔන්න අපි ඒක ගැනම මමවත් ඈඳගෙන පුද්ගල ආකල්පයක් එතෙන්ට ඈඳගෙන ඔන්න අපි කල්පනා කරමින් කල්පනා කරමින් ඇතුලේ ඔන්න කතාවක් පටන් ගන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා භූතේ සුමඤ්ඤති. දැන් මේ අපි මේ දැකපු දෙය, දැන් අපි දැකපු දෙයක් ගැන කතා කරන්නේ. දැන් මේ ගෙදර ඇතුලේ කවුද ඉන්නේ? අසවලාකමයි මේ ගෙදර ඉන්නේ. ආ ඔන්න මේ කාලේ ඉඳන්ම මේ ගෙදරමයි ඉන්නේ. කියලා ඔන්න ඉතින් අපි පටන් ගන්නවා. ඊළඟට භූතතෝ මඤ්ඤති. දැන් මේ ගෙදරෙන් මම කොහොමද ප්‍රයෝජනයක් ගන්නෙ? මම මේ ගෙදෙට්ට ගිහිල්ලා තියනවාද? ඔන්න ඒ ගෙදර ආශ්‍රිතව අපි විවිධාකාර ඒ සම්බන්ධයෙන් සෑහෙන සංකල්පනාවන් හිතේ තොරතෝංචයක් නැතුව හටගන්නවා. භූතේ මේති මඤ්ඤති. ඒ ඒ ගෙදර ඔන්න මට අයිති කරගන්න පුළුවන් නම් මමත් මේ වගේ ගයක් හදාගන්න පුළුවන් නම් කියලා ඔන්න අපි ඒ ගේ ගය මට අදාළ කරගෙන මට අයිති කරගෙන සම්බන්ධ පැත්තට දාගෙන ඔන්න අපි අයිතිය සම්බන්ධයෙන් ඔන්න කල්පනා කරනවා. භූතේ අභිනන්දති. මේ ගේ හරි ලස්සනයි. මේක තට්ටු ගානක් තියෙනවා. මටත් මේ වගේ ගයක් හදාගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද කියලා ඔන්න ඒ ගැන අභිනන්දනා කරනවා. ඔන්න ගෙදර ගිහිල්ලත් ඒ දැකපු ගේ ගැන මතක් වෙනවා. අපි තුමු අපි ඉන්නේ බොහොම සාමාන්‍ය ගෙදරක නම් අර දැකපු ගෙදර තියෙච්ච විවිධාකාර හැඩහුරුකම් ගැන ඒකේ තියෙන සැප සම්පත් ගැන හොන ඒක ගැනම අභිනන්දනා කරනවා. දැන් හිත දුවන්නේම ඕවා ගැන. දැකපු gedara ගැන. පින්වත්නි මම මේ පහසුක පහසුවෙන් අවබෝධ වෙන්නයි මේ ගයක් ගැන කිව්වේ. හැබැයි මේ දේම අපි දකින අනිකුත් සියලුම රූපවලට තියෙනවා. අපි දකින ගැහැණු පිරිමි බෙහෙදයක් නැතුව අපි පුළුවන් තරම් මේ දකින දේවල් සම්බන්ධයෙන් ඇතුලේ විවිධාකාර මඤ්ඤණාවල් සිද්ධ වෙනවා. විවිධාකාර කතන්දර ගෙතෙනවා. ඒ වගේම අපි අහන සද්ද සම්බන්ධයෙන්. අපි සද්දයක් ඇහුවට පස්සේ මේ අහවලාගේ සද්දේ මේ අහවල් ගායිකාවගේ සද්දේ මේ අහවල් ගායකයාගේ සද්දේ එයා මෙන්න මේ මේ විදිහට කටයුතු කළේ මේ මේ විදිහේ ගතිගුණ එයාට තියෙන්නේ කියලා ඉතින් අපි කැමති කැමති දේවල් හිත හිතා හිත හිතා මේ සද්දේ ආශ්‍රිතව අපි සෑහෙන්න ඇතුලේ කතාවක් හදාගන්නවා. අපි දැක් මේ ආග්‍රහණය කරපු සුවඳ සම්බන්ධිනුත් ඔහොමයි මේ අහවල සුවඳ මේක හදලා තියෙන්නේ මේ රටේ මේ රකනම් ඔයක මෙච්චර ගාණක් අහවල් කඩේ මේක ගන්න තියෙනවා. මගේ යාළුවත් ඕකයි පාවිච්චි කරන්නේ. ඔන්න අපිට හිතා ගන්න බැරි තරම් කතන්දරයක් ඔන්න හිත කියනවා. රසයන් සම්බන්ධනොත් මේක නම් මං ඊළඟ දවසෙත් අනුභව කරන්න ඕනේ. ආයි ඊළඟ සතියෙත් ගේන්න ඕනේ. අඩු මුදලට මේක ගන්න තියෙන්නේ කොහෙද දන්නේ නැහැ. අපි කෙලවරක් නැතුව ඔන්න මේ රස සම්බන්ධයෙන් හිතනවා. ඉතින් මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ අපේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගනිද්දී අපිට හරි අමාරුයි එතනින් නතර කරන්න. ඇහැ අරගෙන ඉන්නකොට අරමුණු එනවා. නමුත් අපේ හිතේ ස්වභාවය තමයි එතනින් නතර වෙන්නේ ඒ ආපු අරමුණ ඔස්සේ කතාවක් ගොතනවා. මඤ්ඤණාවක් කරනවා. ඉතින් අපි හිතන්නේ මේක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය කියලා. ඉතින් අපි හිතනවා මේ ඉතින් මෙහෙම කරන්න තෝ අපි මොකද්ද කරන්නේ? දැන් රූපයක් දැක්කම ඔන්න කල්පනා වෙනවා. සද්දයක් ඇහුණාම කල්පනා වෙනවා. හිතෙනවා. ඒක හොඳයි කියලා හිතෙනවා, නරකයි කියලා හිතෙනවා, අහවලාගේ කියලා හිතෙනවා. ඒක තිබුණා නම් හොඳයි කියලා හිතනවා, නොතිබුණා නම් හොඳයි කියලා හිතනවා. මේ මොකද්ද ඉතින් මේකේ තියෙන වැරද්ද? කියලා කෙනෙකුට ඉතින් හිතන්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රශ්නයට තමයි ඊළඟට බුදුරජාන් වහන්සේ කියන්නේ. දැන් බුදුරජාන් වහන්සේ මම ඒ අපිට දෙන අවවාදයට කලින් සීක පුජ්‍යලයකට දෙන අවවාදය ගැන පොඩ්ඩක් කියනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා සීක පුජ්‍යලයක. මේ කියන්නේ හික්මෙන, නිවැරදිව ධර්මයේ හික්මෙන කෙනෙක් නම් බුදුරජාන් වහන්සේ කියනවා භූතේ භූතතෝ අභිඤ්ඤාය භූතේ මාමඤ්ඤි. එයාට පුංචි අවවාදයක් දෙනවා බුදුරජාන් වහන්සේ. එයා මේ සංඥානාති මට්ටමක නෙමෙයි ඉන්නේ. එයා ඉන්නේ අභිඥානාති කියන මට්ටමක. අපි කතා කරලා බලමු ඉස්සරහට මොකද්ද මේ අභිජානාති කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා එයාට මේ සාමාන්‍ය විදිහට අර හිතට එන ඒ සංඥානාති මට්ටම නැත්තම් හඳුනා ගන්නවා කියන මට්ටම සාමාන්‍ය සංඥා මට්ටම අභිබවා ගෙහිලා මේ අභිජානාති කියන ඍජු අවබෝධයක් කරහා ඍජු අත්දැකීමක් කරහා කටයුතු කරමින් පුළුවන් තරම් අර මඤ්ඤණාවන් කිරීමෙන් වලකින්න කියලා අපිට අවවාද කරනවා. වලකින්න කියලා මේ සේක පුජ්‍යලයකට බුදුරජාන් වහන්සේ අවවාද කරනවා. ඉතින් අපිට තේරෙනවා මොකද්දෝ මෙතන තියෙන වෙනසක්. සාමාන්‍යයෙන් අපි පෘථග්ජන කට්ටිය ඔක්කොම මේ මඤ්ඤණා කර කර හිත හිතා කතන්දර ගොතකොතා ඒව ගැනම සිහිනමවමවා වෙච්ච දේවල් ගැනම පසුතැවිලි වෙමින් තමයි අපි කටයුතු කරන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ ඔන්න වෙනමම මේ සීක පුජ්‍යලයකට ආර්යයන් වහන්සේ කෙනෙකුට ඔන්න මේ ඊට වඩා වෙනස් අවවාදයක් දීලා තියෙන බව අපුණ අපිට තේරෙනවා. දැන් පින්වත්නි අපි බලාපොරොත්තු වෙන්නේ බුදුන් සරණ ගිහිල්ලා, ධම් සරණ ගිහිල්ලා, සංඝුන් සරණ ගිහිල්ලා අපේ මේ තියෙන සාමාන්‍ය ඒ සම්මුති ලෝකේ තියෙන එහෙම නැත්නම් අපි මේ හිත හුරු වෙලා තියෙන ඒ කෙලෙස්ම දනවන කෙලෙස්ම වඩන කෙලෙස් වලටම ආවඩන සංසාරෙටම බන්ධන මේ අපේ මේ සිතුවිලි රටාව ක්‍රමක්‍රමයෙන් වෙනස් කළා මේ සංසාරයෙන් මුදවන කෙලෙස් අඩු කරන හිත සුවපත් කරන හිත නිවන රටාවක් කරා සකස් කරන මාර්ගයක් තමයි අපිට යන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපිට පුළුවන් අපේ මේ සාමාන්‍ය ලෝකේ අනිකුත් සියලු දෙනාම කරන ඒ රැල්ලට අහු වෙලා වාණිජ රැල්ලට වෙන්න පුළුවන්. අර විවිධාකාර රැලි වලට අහු වෙලා ඉතින් මේ සංසාරේ කැරකි කැරකි කැරකි කැරකි කෙලවරක් නැතුව යන්න අවස්ථාවක් තියෙනවා. නමුත් අද අපි මේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා හොඳ ෂණ සම්පත්තියක් ලබලා ඒ වගේමයි හොඳට මේ යම් පමණකට අපි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන තරම් අවස්ථාවක් ලැබිලා ඒ වගේමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයත් අපිට ලැබිලා මේ ඔක්කොම ටික එකලස් වෙලා ඒකරාශි වෙලා මේ ඔක්කොම හේතු ටික සම්බන් මේ සකස් වෙලා ආපු වෙලාවක අපි උත්සාහවත් වෙන්න ඕනේ අර අර අර සාමාන්‍ය අපි ගහගෙන යන රැල්ල වෙනුවට පොඩ්ඩක් හරි මේ ලැබපු ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒකට තමයි ඇත්තටම මම හිතනවා මේ සියලු දෙනාම උනන්දු වෙන්නේ. මොකද අපිට මේ ෂණ සම්පත්තිය අහිමි වුණොත් නැවතත් ෂණ සම්පත්තියත් කවදා ලැබෙයිද කියලා නම් කියන්න බෑ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා කනා වේමා උපජ්ජගා කියලා. මේ ෂණ සම්පත්තිය ඉක්මවා නොදෙන්න මේක ගිලිහිලා යන්න නම් දෙන්න එපා කියලා බුදුරජාන් වහන්සේ අපිට අනුතර අඟවනවා. නිසා අපි ටිකක් සැලකලිමත් විය යුතුයි. අපි ටිකක් සංවේගය හිතේ පහළ කරගත යුතුයි. අපේ හිතේ යම් උනන්දුවක් ඇති කරගත යුතුයි. මේ ලැබපු මනුස්ස ජීවිතයෙන් අපි සාමාන්‍යයෙන් මේ ඇස කන නාසාදී ඉඳුරන් පිනවමින්ම අපේ මුළු ජීවිතේම ගත කරනවා වෙනුවට පොඩ්ඩක් අපේ මේ හිත හදන්නත් අපි උත්සාහත් වේවි. බුදුරජාන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන මිනිස්සෙයින් මේ ලෝකේ උපදින මිනිස්සු ගොඩවල් හතරකට දාලා පෙන්නනවා. එක පිරිසක් පෙන්නනවා අඳුරෙන් අඳුරට යන පිරිසක් වශයෙන්. තව පිරිසක් පෙන්නනවා අඳුරෙන් ආලෝකයට යන පිරිසක් වශයෙන්. තව පිරිසක් පෙන්නනවා ආලෝකයෙන් අඳුරට යන පිරිසක් වශයෙන්. තව පිරිසක් පෙන්වනවා ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක් වශයෙන්. පින්වත් ඇතැම් වෙලාවට අපි ඉපදලා තියෙන බොහොම දුප්පත් ඒ වගේම අංග විකල වෙලා ඒ වගේම ඒ තරම් අවබෝධයක් වැටහීමක් ප්‍රඥාවක් ඇත්තෙත් නැහැ. උත්පත්ති වශයෙන් ගත්තාම ඊටාම දුර්වල මට්ටමක නම් ඉන්නේ. පහත් මට්ටමක නම් ඉන්නේ. ඒ වගේම මේ තැනැත්තා ඉපදෙලත් සත්තු මරනවා, කේලම් කියනවා, බුරුත් කියනවා. ඊටාම සීලයක් ඇත්තෙම නැති මට්ටමක නම් ඉන්නේ අන්න බුදුරජාන් වහන්සේ කියනවා ඒ පිරිස මේ අඳුරෙන්ම අඳුරට යන පිරිසක්. හැබැයි අපි හිතමු කෙනෙක් දුප්පත් වෙලා ඉපදිලා සමහරවිට කායික වශයෙන් යම් යම් අඩු දුහුඩුකම් පවා තියෙනවා. නමුත් ඒතනත්ත උත්සාහත් වෙනවා සීලයක් ආරක්ෂා කරන්න. ඒතනත්ත උත්සාහත් වෙනවා තියෙන පමණින් හෝ දානයක් දෙන්න. ඒතනත්ත උත්සාහත් වෙනවා තියෙන පමණින් හෝ තමන්ගේ කටයුතු කරන්න, නිවැරදිව කරන්න. සත්පුරුෂයෙන් ඇසුරු කරන්න. මේ විදිහට මේ ධර්ම මාර්ගයට යොමු වෙන්න තමන්ගේ අර දුප්පත්කම තිබුණත් උත්සාහත් වෙනවා. නිසා අර අරන් ආපු කුසලයට වඩා දැන් ඔන්න රැස් කරගන්නවා අලුත් කුසලයක්. අරන් ආපු බුද්ධි මට්ටමට වඩා අරන් ආපු ප්‍රඥාවට වඩා වැඩි ප්‍රඥාවක් වර්ධනය කර ගැනීම සඳහා උත්සාහත් වෙනවා. එතකොට අරන් ආපු මට්ටමේ නෙමෙයි දැන් කාලයක් යනකොට ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා අන්නේ බඳු පිරිස මේ අඳුරෙන් ආලෝකයට යන පිරිසක්. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ඉපදෙද්දි සෑහෙන ධන දානන්‍ය ඔක්කොම සම්පත් තියෙනවා. දෙමව්පියන්ගෙන් සෑහෙන යමක් උරුම වෙලා තියෙනවා. තමන්ගේ ශරීර ස්වභාවات බොහොම ලස්සනට තියෙනවා. කායික ශක්තිය, කායික කායිකව අවශ්‍ය කරන සියල්ල සම්පූර්ණයි. ඉතින් අධ්‍යාපනයකුත් අපි තුමු ලැබිලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් තියෙද්දි හැබැයි කිසිම සීලයක් ඇත්තේ නැහැ. ඒවට කිසි ගෞරවයක් ඇත්තෙත් නැහැ. දහමක් ගැන වැටහීමක් ඇත්තෙත් නැහැ. පුළුවන් තරම් කය පිනවීම පිණිස, පුළුවන් තරම් හිත පිනවීම පිණිසම කටයුතු කරනවා. ඉඳුරන් පිනවීමටම මුළු කාලයම ගත කරනවා. ඉතින් ඒකෙන්මයි මුළු දවසම ගෙවෙන්නේ. ඉතින් ඒ බඳු පිරිසට අන්න බුදුරජාන් වහන්සේ කියනවා ආලෝකයේ ඉඳලා අඳුරට යන පිරිසක්. මොකද ලොකු උපදි සම්පත්තියක් සහිතයි අතීතේ කරවු පින් සෑහෙන්න තියෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑහෙන්න මේ ජීවිතයේදී විවිධාකාර දේවල් ලැබිලා තියෙනවා. නමුත් ඒක නිවැරදිව යොදන්නේ ආ දන්නේ නැහැ. ඒ හින්දා අර තිබිච්ච දේවල් ඔක්කොම විනාශ කරගෙන අන්තිමට අපාගත වෙන මට්ටමකට තමයි අන්තිමට වැටෙන්නේ. ඒ නිසා ආලෝකයේ ඉඳලා අඳුරට යන පිරිසක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ පිරිස හඳුන්වනවා. ඊළඟට පෙන්වනවා ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ අයටත් උපතින් ලැබිච්ච හොඳ අපිටම ධනයක් තියෙනවා දෙමාපියන්ගෙන් උරුම වෙච්ච ධනයක් තියෙනවා දායාදයන් තියෙනවා ඒ වගේමයි ප්‍රඥාවන්තයි ඉගෙන කියාගෙන තියෙනවා අපි තුමු රැකේ ආරක්ෂා තියෙනවා මේ විවිධාකාර සාමාන්‍යයෙන් අපේ ලෞකික ජීවිතේ බලාපොරොත්තු වෙන විවිධාකාර සැප සම්පත් තියෙනවා. හැකියාවන් කුසලතාවයන් තියෙනවා. ඒ වගේමයි මොලේ කල්පනා කරලා වැඩ කරනවා. මේ වර්තමාන ජීවිතේ පමණක් නෙමෙයි අනාගතයකුත් තියෙනවා කියලා. ඊළඟ ජීවිතයකුත් තියෙනවා කියලා. කල යුතු නොකල යුත්තේ මොනවද කියලා වැටහීමක් තියෙනවා. අවබෝධයෙන් කටයුතු කරනවා. සීලයක් ආරක්ෂා කරනවා. සත්පුරුෂයන් ඇසුරු කරනවා. හිත දියුණු කරන්න ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න උත්සාහත් වෙනවා. අන්න බුදුරජාන් වහන්සේ කියනවා අන්න ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක්. ඉතින් මේ බඳු කාරණා අපි තේරුම් ගන්නවා නම් අපිට හැදෙන්න අවස්ථාව තියෙනවා. මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේ කරුණ ඇහුවට පස්සේ මම අතීතේ නම් මෙන්න මෙහෙම හිටියේ මට නම් කවදාවත් මේ ඉන්න අඳුරෙන් ආලෝකයට යන්න හැකියාවක් නැහැ කියලා අපේ අධෛර්ය සම්පන්න විය යුතු නැහැ. මේ බණ කියන්නේ අපි ඉන්නේ අඳුරේ නම් අපේ සාමාන්‍ය අපේ චරිතයේ තියෙන අඳුරේ නම් අපිට හැදෙන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි අවංකව උත්සාහයක් දැරිය යුතුයි. බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ධර්ම මාර්ගයේ විවෘත වෙනවලු කෙනෙක් තමන්ගේ වැරද්ද වැරද්ද වශයෙන් තේරුම් අරගෙන ආයති සංවරයේ පිහිටනවා නම් ඒ කියන්නේ දැන් මගේ අතින් වැරද්දක් සිද්ධ වුණා නැත්නම් මේ ආසන්නයේදී වැරද්දක් සිද්ධ වුණා මම අද ඉඳන් අවංක උත්සාහයක් දරනවා ඒ වැරද්ද නිවැරදි කරගන්න කියලා එයා තැනත්තාට අනාගතයේදී මේ වැරදි නොකර ඉන්න පුළුවන් නම් අනාගතයේදී මේ වැරද්ද සිද්ධ වෙන්න පුළුවන් හැකියාව අඩු කරගන්නවා නම් සඳහා අවස්ථාවක් ලැබුණත් ඒ වැරද්ද නොකර ඉන්නවා නම් අන්නේ තැනැත්තා අන්න ආලෝකයට යන්න පටන් අරගෙන තියෙනවා. ජීවිත වෙනස් වීමක් පටන් අරගෙන තියෙනවා. ඒ නිසා අපි මේ කරුණු තේරුම් ගන්න තේරුම් ගන්න අපේ ජීවිතයේ යම් පමණක වෙනසක්, චරිතයේ යම් පමණක වෙනසක්, ආකල්පයේ යම් පමණක වෙනසක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ අபிජානාති කියන தত্ত্বය හඳුන්ලා දෙන හැටි අපි පොඩ්ඩක් දැන් විමසලා බලමු. එක සූත්‍රයක් වෙනවා පින්වත්නි මේ සූත්‍රයේ එන්නේ ඉති උත්තක පාළියේ දුක නිපාතේ ඒකේ එම සූත්‍රයේ නම දිට්ටිගත කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ කියනවා ද්විහි භික්ඛවේ දිට්ටිගතේහි පරියුට්ඨිතා දේවමනුස්සා ඕලීයන්ති ඒකේ අතිධාවಂತಿ ඒකේ චක්කුමන්තෝව පස්සන්ති පසති දැන් මේ බුදුරජාණන් වහන්සේ මුළු ලෝකයේ දිහාම ලෝකේ ඉන්න මිනිස්සු විතරක් නෙමේ දෙවියොත් දිහා සමස්තයක් සමස්තයක් වශයෙන් දැකලා කියනවා මේ දෙයාකාර වූ දෘෂ්ටි වලින් වෙලිලා ඉන්න මේ දෙවි මිනිසුන් හෝලියන්ති ඒකේ. ඇතැම් පිරිසක් ඔන්න මේකේ ගැලිලා ඉන්නවා. ඇලිලම ඉන්නවා. බැඳිලම ඉන්නවා. තවත් පිරිසක් අති දහවණයක යෙදෙනවා. කඩාගෙන යනවා. දුවගෙන යනවා. තවත් පිරිසක් චක්කුමන්තෝව පස්සති. අන්න ඒ අයම ඇස් ඇස් ඇතිව බලනවා. ඇස් ඇතිව දකිනවා. ඒතර මොකද්ද මේ ඕලියන්ති ඒකේ? ඇතම් පිරිසක් මේ ඇලීගෙන ගැලීගෙන බැඳීගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? දැන් අර මං කලින් මුලින්ම මතක් කළා වගේ අපි මේ ඇස් කන් ආසාදිය පුළුවන් තරම් පිනවමින් පුළුවන් තරම් සැප හොයමින් ඒවටම යෙදෙමින් ගත කරන කෙනෙක් කවුරු හරි මේ සීලයක් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් භාවනාවක් කිරීම සම්බන්ධයෙන් මොකක් හෝ දෙයක් කිව්වහම ඒවා සමච්චලයට රක් කරනවා. ඒවා ඇති වැදගත්කමක් නැහැ කියලා ඉවත දානවා. ඒවට උත්සාහයක් දන්නෙත් නැහැ. ඊළඟට මේ සංසාර ගමනක් මේ තියෙන්නේ අපිට අතීත භව රාශියක් තිබුණය කෙලවරක් නැති සංසාරයක් තිබුණය. මේ විදිහට කටයුතු කරොත් ඉස්සරහටත් ඔය දේමය කෙලවරක් නැති සංසාරේ යන්න වෙනවය කියලා කිව්වට ඉතින් ගානකුත් නැහැ. අන්නේ පිරිසට තමයි මේ ඕලීයන්ති ඒකේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ භවයකින් මිදීමක් සම්බන්ධයෙන්, සංසාරයෙන් මිදීමක් සම්බන්ධයෙන්, සංසාර දුකින් අත මිදීමක් සම්බන්ධයෙන් ධර්මයක් කතා කරද්දී, දේශනාවක් කරද්දී, අවවාදයක් දෙද්දී ඒ ගැන තැකීමක් නැහැ. මොකද ඒ තරමටම හිත තණ්හා බරිතයි. තණ්හාවෙන්ම ඔද්දල් වෙලා. තණ්හාවෙන්ම මුසපත් වෙලා. තණ්හාවටම දාස වෙලා. බුදුරජාණන් වහන්සේ ඒකත් කියනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසු. මේ ලෝකේ සමස්තය බහුල වශයෙන් සිද්ධ වෙන්නේ ඕකයි. කොච්චර තිබුණත් මදි ඌනෝ ඌනෝ ලෝකෝ අතිත්තෝ හරිම අප්තෘප්ති කරයි තණ්හා දාසෝ. තණ්හාවට දාස වෙලා කටයුතු කරනවා. ඉතින් බඳු පිරිසක් තමයි ඒ ඕලී යන්ති ඒකි. ඒ අය මේ දිගට දිගට යන පැවැත්මට හරි කැමතියි. දිගටම ඉන්න ඕනේ. මැරීමක් ගැන අභාවයක් ගැන දන්නේ නැහැ. හැමදාම ජීවත් වෙන පිරිසක් වගේ ජීවත් වෙනවා. තවත් පිරිසක් ඉන්නවා මේක මේකෙන් අනිත් පැත්තට යනවා. මේකේ ඊළඟ පැත්තට ගිහිල්ලා ඒ අය හිතනවා මේ මේ ජීවිතෙන් පස්සේ ඔක්කොම ඉවරයි උච්ඡේදයකට යනවා එක්ක පුළුවන් තරම් මේ ජීවිතේ සැප විඳින්න උත්සාහත් වෙනවා මොකද ඊළඟ භවයක් ගැන හිතීමක් නැහැ අනිත් පැත්තෙන් මේකේ අතිදහවණයකට ගිහිල්ලා කයට දුක් දෙමින් ඔන්න වෙන වැරදි උපක්‍රම නැත්නම් වැරදි දෘෂ්ටි පාවිච්චි කරනවා මේකෙන් නතර වෙන්න කියලා අත්කෙඩි මතානුയോഗයට වැටෙනවා ඉතින් මේ අන්ත දෙකට වැටෙන ස්වභාවය තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ දෙවි මිනිසුන් සහිත මේ බහුතරයක් සත්වයෝ. හැබැයි ඒ පිරිස අතර බුදුරජාන් වහන්සේ කියනවා චක්කුමන්තෝව පස්සති. ටික පිරිසක් විතරක් නිවැරදිව දකිනවා. මොකද්ද මේ නිවැරදිව දකින්නේ? ඉද බික්කු භූතං භූතතෝ පස්සති. දැන් ඊටාම කෙටියෙන් කියන්නේ බුදුරජාන් වහන්සේ හටගත් දෙය හටගත් හැටියට දකිනවා. දැන් කොහොමද පින්වත්නි අපි හටගත් දෙය හටගත් හැටියට දකින්නේ? දැන් අපි හිතමු අපි ඇවිදිනකොට දැන් අපේ මේ කය ඇවිදිනවා. කය තියෙන්නේ ඇවිදින ඉරියව්වේ. කය තියෙන්නේ ඇවිදින ඉරියව්වේ උනාට අපේ හිත තියෙන්නේ මේ අර අපි කලින් කතා කළා වගේ දකින දේවල් ඔස්සේ දුවදුවා යනවා. ඇහෙන දේවල් ඔස්සේ දුවදුවා යනවා. නාසයට දැනෙන දේවල් ඔස්සේ දුවදුවා යනවා. දිවට දැනෙන රසයන් ඔස්සේ දුවදුවා යනවා. ඉතින් මෙහෙමනම් තියෙන්නේ මේ වර්තමානයේ කය පවත්වන ඉරියව්ව තුළ කිසිසේත් හිත නැහැ. ඒ වගේමයි අපි ඉඳගෙන ඉන්නවා. නමුත් හිත මේ ඉඳගැනීමේ ඉරියව්වේ නැහැ. අපි සැතපෙලා ඉන්නවා. සැතපෙලා ඉන්න ඉරියව්වේ හිත නැහැ. අපි හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න ඉරියව්වේ හිත නැහැ. හැබැයි කය නිරන්තරයෙන්ම වර්තමානයේ ඉන්නවා. වර්තමානයේ පවතිනවා. ඉතින් අපිට මේ කටයුත්ත කරන්න සෑහෙන්න මේ බුද්ධ වචනය විශ්වාස කළා අපේ හිත ටිකක් සංසුන් කරගන්න සිද්ධ වෙනවා. ඒකයි අර සමාධියක වටිනකම තියෙන්නේ. ඒ වගේම අපි තුල තියෙන විවිධාකාර මාන්නක්කාරකම් අපි හදාගෙන තියෙන විවිධාකාර නිලතල ආදිය පොඩ්ඩකට පැත්තකට තියලා බොහොම සරල මනුස්ස හිතක් ඇති කරගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් හරි අමාරුයි අපි අර ලොකු ප්‍රතිරූපයක් ඔළුවේ දාගෙන ලොකු බරක් ඔළුවේ තියාගෙන ඊළඟට ලොකු දැනුමක් තියෙනවා කියලා විවිධාකාර උපාධි ආදිය තියෙනවා කියලා අපි මේකේ ඔළුව දාගත්තොත් අර සරල භාවයට අපිට එකතු වෙන්න හරි අමාරුයි. සරල භාවයට සම්බන්ධ වෙන්න හරි අමාරුයි. මොකද අපේ හිතත් හරි කැමති මේ සංකල්ප ලෝකයේ තුලම අතරමං වෙලා ඉන්නත් හරිම කැමතියි. හිත කිසිසේත්ම කැමති නෑ මේ ඊ타ම සරල උපේක්ෂා සහගත අරමුණක් තුල මේ හිත පවතින කිසිසේත්ම කෙලෙස් බරිත හිත කැමැතිම නැහැ. ඉතින් ඒ නිසා අපි හිතුවොත් අපි එදාට වඩා අද තාක්ෂණයෙන් ඊටාම දියුණුයි. මට අර මේ උපාදි තියෙනවා. ඒ වගේමයි මම මේ තරම් විතර දැනුම් සම්භාරයක් තියෙනවා. මගේ දෙමාපියන්ට මේ තරම් ධනයක් තියෙනවා. මම අර තරම් පොත් කියවලා තියෙනවා. බත්තුමත් අද කරව පමණින් සියලුම තොරතුරු ටික මට අද ගන්න පුළුවන්. ඉතින් එදාට සාපේක්ෂව එදා හිතේ මේ සාමාන්‍ය මිනිසුන්ට සාපේක්ෂව මට ඒ නිසා වාඩි වුණ ගමන් බණක් අහපු ගමන් සෝවන් වෙන්න පුළුවන් කියලා හිතුවොත් පින්වත් මෙතන තියෙන්නේ අපේ නොදන්නාකම. අතීතයේ මිනිස්සු ඇත්තටම මේ මිනිස්සුන්ගේ ජීවිත හරිම සරලයි. ඒ නිසා හිත හරිම කෙලෙසුන්ගෙන් අඩුයි කියන්න පුළුවන්. නමුත් අද වර්තමානයේ අපේ හිත අතිශයින් කෙලෙස් බහුලයි. ඒ නිසා අපි පුළුවන් තරම් රූප බලලා බලලා අපේ හිත දූෂ්‍ය කරගෙනයි තියෙන්නේ. අපි පුළුවන් තරම් සද්ද අහලා අහලා අපේ හිත දූෂ්‍ය කරගෙනයි තියෙන්නේ. ඒ වගේම අපි පුළුවන් තරම් ගඳ සුවඳ බලාගෙන, පුළුවන් තරම් රස භුක්ති විඳගෙන, පුළුවන් තරම් කැමති ස්පර්ශයන් ලබාගෙන, ඒ ඔක්කොගෙම ගිහිල්ලා එකතුව එක හම්බ වෙන්නේ හිතට. අපේ හිත පුළුවන් තරම් දූෂිත වෙලායි තියෙන්නේ. අපි මේ தත්ත්වය ඊටාම නිහතමානීව තේරුම් ගත යුතුමයි. මේ தත්ත්වය අපි නිහතමානීව තේරුම් ගත්තේ නැත්නම් අපි අපිව අදි탁සේරුවකට දානවා. මට නම් හරිම ලේසි. මට වාඩි වුණ ගමන් ඔක්කොම කරන්න පුළුවන්. එක පරයන්කෙන් මට රහත් වෙන්න පුළුවන් කියලා අපි හිතාගත්තොත්, එතන තියෙන අපි අනවශ්‍ය විදිහට අපි ගැන අදි තක්සේරුවකට දැමීමක්. නමුත් ඒ වෙනුවට අපිට පුළුවන් නම් බොහොම නිර්හංකාරව මගේ හිත කෙලෙස් බහුලයි. මගේ හිතේ රාගය ඇති වෙනවා. මගේ හිතේ ද්වේෂය ඇති වෙනවා. මම හුඟක් වෙලාවට අරමුණු වල මුලා වෙනවා. කෙලවරක් නැතුව මගේ ඇතුලේ කතාව දියත් වෙනවා. කියලා අපිට අපේ අපි ගැන නිවැරදි තක්සේරුවක් ඇති කරගන්න පුළුවන් නම් පිළිගන්න එතෙන් පටන් අපිට පුළුවන් මේකට විසඳුමක් හොයන්න. අපි තුල ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි අවංකව දැනගත්තා නම් අන්න ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න අපි පෙළඹෙනවා. අපේ හිත නිරන්තරයෙන්ම දැවෙනවා නම් අපි මේ දැවිල්ලෙන් නිදහස් වීම සඳහා මේ හිත නිවීම සඳහා අපි උත්සාහත් වෙනවා. ඉතින් අන්න ඒ බඳු ප්‍රායෝගික අත්දැකීමකට එහෙම නැත්නම් ඒ බඳු ප්‍රායෝගික වැඩපිළිවෙලකට අපිට අත තියන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි හිතමු ඔන්න සක්මන් භාවනාවක යෙදෙනකොට අපි උපදෙස් දෙනවා පුළුවන් තරම් සැහැල්ලුවෙන් මේ පාදයක් පොළවේ ස්පර්ශ වෙනකොට මේ දැනෙන දේ තුළ හිත තියන්න. මෙතෙන්දී මොකක්වත් අපි තුමු හිතන්න අවශ්‍ය නැහැ. අපි තුමු දැන් මෙයා ටිකක් මේ කටයුතු තේරුම් අරගෙන තිනවා සතිමත් වෙලා තියෙනවා වර්තමාන හිත පවත්වන්න පුළුවන්. එහෙමනම් ඔන්න මේ දැනෙන දේ තුළ හිත පවත්වන්න. අපි තුමු මේ සිසිල් පොළවක එයා සක්මන් කරන්නේ මේ පොළවේ තියෙන සිසිල් බව දැනෙනවා. අපි තුමු වැලි පොළවක නම් සක්මන් කරන්නේ ඒකේ තියෙන ගොරෝසු බව දැනෙනවා. ලනු පැදුර නම් සක්මන් තියෙන්නේ සක්මන් කරන්න ඒක තියෙන ගොරෝසු බවක් දැනෙනවා. මේ කතා කරන දේවල් අතිශය සරල දේවල්. අපි මේ සාමාන්‍යයෙන් අපේ මනුස්ස ලෝකේ තියෙන්නේ මේ සරල අත්දැකීම මත අපි මිනිස්සය වශයෙන් විවිධාකාර සංකල්ප ගොඩනගලා තියෙනවා. මේකේ මේ මූල ස්වરૂපයට තමයි අපි දැන් මේ එකගෙන යන්න හදන්නේ. මේ මූල ස්වરૂපයන් මත හදාගත්ත වචන, භාෂා, වාක්‍ය මේ ඔක්කොගෙම තමයි අපි හිතන්නේ. අපි ගෙවල් දොරවල් ගැන වෙන්න පුළුවන්, භාෂාවන් ගැන වෙන්න පුළුවන්, විවිධාකාර විෂයන් වෙන්න පුළුවන්, රටවල් ගැන වෙන්න පුළුවන්, ග්‍රහලෝක ගැන වෙන්න පුළුවන්, දිව්‍ය ලෝක ගැන වෙන්න පුළුවන්. මේ ඔක්කොම මේ අපි හදාගත්ත භාෂාවන් ඔය ඔක්කොම හරහා තමයි අපි හිතන්නේ. ඇත්තම අපේම ඕනෝන් අතර sannivedanaya සඳහා ඕනෝන් අතර sannivedanaya පහසුවීම සඳහා හදාගත්ත ලොකු දේවල් රාශියක් තියෙනවා. තොරතුරු රාශියක් තියෙනවා. මේ තොරතුරු රාශිය තුල අපි ජීවත් වෙනවා. අපිට සම්පූර්ණයෙන්ම අමතකයි අපි මේ තොරතුරු රාශිය භාවිතා කරන්නේ යම්කිසි හේතුවක් සඳහා කියලා. යම්කිසි ප්‍රයෝජනයක් සලකලා. අපි මේ ප්‍රයෝජනය අමතක වෙලා අපි මේ තොරතුරු රාශිය තුල සම්පූර්ණයෙන් අතරමං වෙන ස්වභාවයක් තියෙනවා. ඒ තොරතුරු රාශිය ඇත්ත වශයෙන්ම පවතින, ඇත්ත වශයෙන්ම තියෙන සාරයක් සහිත දෙයක් බවට අපි හිතා ගන්නවා. දැන් අපි ඒ තොරතුරු රාශිය පොඩ්ඩක් පැත්තකින් තියලා හිත පොඩ්ඩක් සැහැල්ලු කරගෙන අපි බිමට බැහැලා බලනවා මේ පාදයක් පොළවේ ස්පර්ශ වෙනකොට මට මොනවද දැනෙන්නේ. ඒතර ඇත්තටම මමෙක් ඇත්තෙත් නෑ. මමයවත් අයින් කරගෙන උත්සාහත් වෙනවා දැනෙන දේ තුලට ඍජුව සම්බන්ධ වෙන්න. ඒතර මේ ඍජු අත්දැකීම ලබනකොට ඒතර කෙනෙකුට තේරෙනවා මෙතන මේ තද ගති රාශියක් තියෙනවා. උණුසුම් ගති රාශියක් තියෙනවා. සිසිල් ගති රාශියක් තියෙනවා. රළු ගති රාශියක් තියෙනවා. ඉතින් බලාගෙන බලාගෙන බලාගෙන ගියාම අන්තිමට මේ අපි අරගෙන ආපු තොරතුරු රාශිය වෙනුවට අර බොහොම සංකීර්ණ මානසික මට්ටම වෙනුවට ඊටාම සරල අත්දැකීමක් බවට අපේ මේ වර්තමාන ජීවිතේපත් වෙනවා. ඕක පින්වත්නි ඇත්තටම චූල ශුන්්‍යත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වෙනත් පැත්තකින් විස්තර කරනවා. දැන් අපි සමාජයේ ජීවත් වෙනකොට, ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට අපිට අපි හිතමු වැඩ කරන අපි කරන වැඩ රාජකාරී කරන ස්ථානයේ තියෙන ගැටලු ටික ඔළුවේ තියෙනවා. ගෙදර දොරේ ඉන්න අමුදරුවන් සම්බන්ධයෙන්, දෙමව්පියන් සම්බන්ධයෙන් ওই දේවල් ටික ඔළුවේ තියෙනවා. අපි ඉගෙන ගත්ත දේවල් සම්බන්ධයෙන් තියෙච්ච විවිධාකාර සංඥා ගොඩක් ඔළුවේ තියෙන ඔන්න ඔළුව හෙම්බත් වෙලා තියෙන්නේ. අපි තුම ඔන්න ඒ ටික ඔක්කොමත් එක්ක අපි ඔන්න ආරණ්‍යට එනවා. ආරණ්‍යට ආවහම ඉතින් ආරණ්‍යෙත් ටිකක් තියෙනවා. ඔන්න ඉතින් උදේට නැගිටින්නත් ඕනේ, රැට කන්නත් නැහැ. ඉතින් ආරණ්‍යෙත් ප්‍රශ්න ටිකකුත් තියෙනවා. හැබැයි දැන් අර ටික පුළුවන් තරම් උත්සාහත් වෙනවා. අර ගෙවල් දොරවල් වල තිබිච්ච රාජකාරී තැන් කරපු තැන්වල තිබිච්ච ඒ ඔක්කොම ටික ටිකකට හරි අමතක කරන්න උත්සාහත් වෙනවා. දැන් තියෙන ඔන්න ආරණ්‍ය සම්බන්ධ ප්‍රශ්න ටිකක් පමණයි. රැට කන්න කන්න නැති ප්‍රශ්නය, උදේම නැගිටින්න වෙන ප්‍රශ්නය, මේ කියන කියන කියන විදිහට නැගිටින්නයි, ඉඳ ගන්නයි, හිට ගන්නයි, ඇවිදින්නයි, අවශ්‍ය කියන තැනට ගිහිල්ලා කෑම කන්නයි මේ තියෙන මේ මේ රටාවකට හිර කරලා තියෙන ප්‍රශ්න තමයි දැන් තියෙන්නේ. අපි හිතමු ඉතින් ඕක පොඩ්ඩක් ඉවසගෙන දරාගෙන යනවා කියලා. ඉතින් ඔහොම කරන්න ගිහිල්ලා ඔන්න දැන් සක්මනක යෙදෙනවා. සක්මනක යෙදෙද්දී ඔන්න කියන උපදේශ ලැබෙනවා. දැන් ඒ ටිකත් ඔක්කොම අමතක කළා ආරණ්‍ය තියෙන ප්‍රශ්න ටිකත් අමතක කළා බලන්න මොනවාද Tamanට දැනෙන්නේ. අපි තුමු දැන් හිතත් ටිකක් එකඟ වෙලා තියෙන්නේ. එහෙමනම් ඔන්න Tamanට තේරෙනවා උණුසුම් ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, ගොරසු ගති දැනෙනවා. ඔන්න මේ ධාතුන්ගේ ලක්ෂණ ටිකක් දැනෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අර ආරණ්‍යක තියෙන ප්‍රශ්න ටික ඔන්න දැන් අමතකයි. හොඳට හිත එකඟ වෙලා තියෙනවා. ඔන්න දැන් සක්මන් භාවනාවකයි යෙදෙන්නේ. සක්මන් භාවනාවක යෙදෙනකොට ඔන්න Tamanට මේ මේ කොනේ ඉඳන් එහා කොනට යනවා හිත ඇසුරු කරන්නේ තද ගති රාශියක් පමණයි. රළු ගති රාශියක් පමණයි. සියුම් ගති රාශියක් පමණයි. සිසිල් ගති, උණුසුම් ගති මෙන්න මේ ධාතුන්ගේ ලක්ෂණ රාශියක් පමණයි. නිසා සාමාන්‍යයෙන් අපි මේවට කියනවා ධාතුන්ගේ පෞද්ගලික ලක්ෂණ කියලා. එතකොට වර්තමාන වශයෙන් මේ මොහොතේදී මේ කය අත්දකින්නේ මේ ධාතුන්ගේ ලක්ෂණ පමණයි. අපිට ඒ කාරණාව තේරුම් ගන්න පුළුවන් නම් අපි මේ වඩන සක්මන් භාවනාව විශ්වාසයෙන් යුක්තව වඩන්න පුළුවන්. සැකයක් ඇති කරගන්න කිසිසේත්ම හේතුවක් නැහැ. කරන්නේ මෙන්න මේ ක්‍රියාවයි. අපි පුළුවන් තරම් අර සංකීර්ණත්වයෙන් අත මිදලා මේ ඍජු අත්දැකීමට මේ ධාතුන් කතා කරන භාෂාව තේරුම් ගැනීම සඳහා අපි උත්සාහත් වෙනවා. මේ භාෂාව හරි ඍජු භාෂාවක්. ඒ ඍජු භාෂාව තේරුම් ගන්න අපිට සිංහල දැනගන්න ඕනෙත් නැහැ, ඉංග්‍රීසි දැනගන්න ඕනෙත් නැහැ. හිත සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද කරගෙන ඔන්න අපි මේ ධාතුන්ගේ භාෂාව ඉගෙන ගන්නවා. හිතන්න අපේ අපේ හිත හරිම නිශ්චලයි. අපේ හිත හරිම නිශ්ශබ්දයි. ඇතුලේ කතාව අපිටම සෑහෙන සමනේ වෙලා. අපිට පුළුවන් නම් ඒ බඳු නිහඬ වෙච්ච සමනේ වෙච්ච හිතකින් මේ යටිපතුලට දැනෙන මේ ධාතු ලක්ෂණ ටික හඳුනා ගන්න අපිට පුළුවන් නම් ඔන්න උපරිම මට්ටමකින් අපිට පුළුවන් මේ ධාතු මනසිකාර භාවනාවකයි දැන් යෙදෙන්නේ කියලා කියන්නේ. ඒතකොට ධාතු මනසිකාර භාවනාවක එක අධියරක තමයි අපි නියැලෙන්නේ. ඒ කියන්නේ ධාතුන්ගේ පෞද්ගලික ලක්ෂණ දැනගනිමින් අන්න අපි කටයුතු කරනවා. අපි තුමු දැන් මේ කටයුත්තේ යෙදෙද්දී අන්න කාලයක් තිස්සේ මේ දෙම කරනකොට කරනකොට කරනකොට තමන්ට තේරෙනවා දැන් හිත පිට යන්නේ නැහැ, අතීතෙට දුවන්නේ නැහැ, අනාගතෙට දුවන්නේ නැහැ. හොඳට මේ වර්තමාන අරමුණේම හිත එකඟ වෙන්න පටන් ගන්නවා. ඔන්න දැන් වර්තමාන වශයෙන් අර බුදුරජාන් වහන්සේ කියපු භූතම් භූතතෝ පස්සති. මේ වර්තමාන වශයෙන් හටගත්ත දේ වර්තමාන වශයෙන් තේරුම් ගන්නවා. මේකම තවත් තහවුරු කරන්න මම බද්දේකරත්ත සූත්‍රයේ එන ගාතාවක් ඉදිරිපත් කරන්නම්. බුදුරජාන් වහන්සේ කියනවා අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනං තං අපත්තංච අනාගතං අවවාදයක් දෙනවා මේ අතීතයේ ඔස්සේ දුවගෙන යන්න එපා නප්පටිකංකේ අනාගතං අනාගතය ගැන විවිධාකාර සැකසංකාවන් අපේක්ෂාවන් ඒවා තියාගන්නත් එපා යදතීතං පහීනං තං මේ අතීතේ පහ වෙලා ගියා. අතීතේ ඉවරයි. අපත්තංච අනාගතං. අනාගතේ තාම ආවේ නැහැ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙන අරමුණ අන්න එතන එතන විපස්සනා කරන්න. දැන් අපි මේ පුලුවන් තරම් උත්සාහත් වෙන්නේ මේ අතීතෙන් අනාගතෙන් හිත මුදවගෙන මේ වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙන අරමුණට අවදි වෙන්න. ඒ වගේමයි මාළුන්කේ පුත්තු ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා මාළුන්ගේ පුත්ත ඔබ මේ දැක්කෙත් නැති දකින්න බලාපොරොත්තුවකුත් නැති වර්තමානයේ දකින්නෙත් නැති අරමුණකින් දකින්න ආසාවකුත් නැති අරමුණකින් ඔබට කෙලෙස් ඇති වෙන්න පුළුවන්ද මාළුන්ගේ පුත්ත සායනාසි කියනවා එහෙම ඇති වෙන්න බෑ ස්වාමීනි ඒ වගේම මාළුන්ගේ පුත්ත ඔබ ඇහුවෙත් නැති අහන්න බලාපොරොත්තුවක්වත් නැති දැන් අහන්නෙත් නැති අරමුණකින් ඔබට කෙලෙස් ඇති වෙන්න පුළුවන්ද ඇති වෙන්න බෑ ස්වාමීනි ඔබ ආග්‍රහණය කළෙත් නැති දැන් ආග්‍රහණය කරන්නෙත් නැති අනාගතයේදී ආග්‍රහණය කරන්න ලැබෙන්නෙත් නැති එහෙම බලාපොරොත්තුවක්වත් නැති ආග්‍රහණයකින් ගඳකින් සුවඳකින් ඔබට කෙලෙස් ඇති වෙන්න පුළුවන්ද ඇති වෙන්න බෑ සාමීනි ඒ වගේමයි ජීවිතේට මේ තාක් රස විඳපු නැති දැන් මේ මොහොතේදී රස විඳින්නෙත් නැති අනාගතයේදී රස විඳීම සඳහා බලාපොරොත්තුවක්වත් නැති යම් රසයකින් ඔබට කෙලෙස් ඇති වෙන්න පුළුවන්ද ඇති වෙන්න බෑ සාමීනි ඒ වගේමයි මේ කායික වශයෙන් මේ තාක් ස්පර්ශ නොකල මේ මොහොතේත් වර්තමානයේත් ස්පර්ශ නොකරන අනාගතයේත් ස්පර්ශ කරන්න කිසිම බලාපොරොත්තුවකුත් නැති යම් හෝ විවිධාකාර ස්පර්ශයකින් ඔබේ හිතට කෙලස් ඇති වෙන්න පුළුවන්ද ඇති වෙන්න බැහැ ස්වාමී මේ තාක් හිතුවෙත් නැති වර්තමානයේදී හිතන්නෙත් නැති අනාගතයේදී හිතන්න බලාපොරොත්තුවක්වත් නැති ඒ බඳු මානසික අරමුණකින් ඔබේ හිතට කෙලස් පහළ වෙන්න පුළුවන්ද පහළ වෙන්න බැහැ ස්වාමී ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම ටික බේරලා මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේට හරියට අර ලොකු සංකීර්ණතා රාශියකින් යන්න ඕන මාර්ගය පැහැදිලි කරලා දෙනවා. එහෙනම් අපිට ඕන ඕන තරම් ඇතම් භාවනා ක්‍රම තියෙනවා. මේ අතීත අරමුණු අල්ලගෙන දුවනවා. තවත් භාවනා ක්‍රම තියෙනවා සමාලාට උන අනාගත අරමුණු අල්ලන් දුවනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල අපිව හික්මවන්නේ තනි ක්‍රම මේ වර්තමාන අරමුණක. අපි දැන් ඉදිරිපත් කරගත්තේ මේ වර්තමාන අරමුණක්. ඒකයි අර බද්දේක රත් සූත්‍රයේදීත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ පච්චුප්පන්නංච ධර්මය හේතුන් නිසා දැන් හටගත් ධර්මය. හේතුන් නිසා වර්තමාන වශයෙන් හටගත් ධර්මය. අන්න එතන තමයි විපස්සනා කරන්නේ. දැන් කාලයක් තිස්සේ අපිටම අර සක්මන් භාවනාවේ නියැලෙන කෙනා ඔන්න කරගෙන කරගෙන කරගෙන යනකොට එයාට තේරෙනවා මේ විවිධාකාර වන ධාතුන් තිබුණට ඔන්න එයාගේ හිත එකඟ වෙනවා කියලා අපි හිතමු එක ධාතුවක. අපි තුමු යාට තද ගතියක් තමයි හොඳට දැන් වැටහෙන්නේ. අනිත් ඒවා ටික නිකන් මැකිලා ගිහිල්ලා. ඈතට ගිහිල්ලා. ඒ ටික ඔන්න එකම ධාතුවක නම් හොඳට හිත එකඟ වෙගෙන යන්නේ. ඔන්න හිත තවත් සැහැල්ලු වෙනවා. අර සංකීර්ණව තිබිච්ච මනස මේ එක ධාතු ලක්ෂණයක තවත් සරලව ගැඹුරකට යනවා. පින්වත්නි ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපිව අරගෙන යන්නේ ඊටාම සරල බවක් හරහා අතිශය ගැඹුරකට. අපේ හිත සංකීර්ණ වෙලා නම්, බර වෙලා නම්, ආකීර්ණ වෙලා නම්, කෙලෙස් බහුල නම් අර අතිශය සරල ගැඹුර දැක ගන්න අවස්ථාවක් නැහැ. ඒකයි අපිට අවශ්‍ය වෙන්නේ බොහොම සමාහිත වෙච්ච, සමාධිමත් වෙච්ච, එකඟ වෙච්ච, බර සැහැල්ලු වෙච්ච සංඥාවන් පුලුවන් තරම් අඩු පැහැදිලි මනසක් තියෙනවා නම් අන්න බුදුරජාන් වහන්සේ පෙන්නන අර ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම සඳහා අපේ හිතේ උමනා කරන හේතු ටික සකස් වෙලා තියෙනවා. එතකොට මේ යථාභූත ඥාන දර්ශනයක් සඳහායි උත්සාහත් වෙන්නේ. ඒකට උමනා කරන සමාධිය තමයි අන්න බුදුරජාන් වහන්සේ මේ සකස් කරගන්න කියලා කියන්නේ. ඒ සමාධිය සකස් වෙලා නම් අන්න සමාධියෙන් උමනා කරන හේතුව ලැබිලා. සමාධියෙන් උමනා කරන අනුග්‍රහය ලැබිලා. දැන් අර විදිහට සක්මනේ දෙන කෙනා ඔන්න තව තව උනන්දුවත් උනන්දු වෙනවා. දැන් මේ අපි හිතමු තද ගතියක් දැන් හොඳට යාට හිතට අරමුණු වෙනවා. මේ තද ගතිය බලනවා දැන් මේ පාදයේ තියෙන ඒ කියන්නේ පාදේ කොහෙද වදින්නේ කියලාවත් දැන් එච්චරටවත් හිත බර කරගන්නේ නැහැ. යටිපතුලේ විලුඹෙද වදින්නේ ඇඟිලි වලද වදින්නේ කියලාවත් යන්නේ නැහැ. ඒව පවා මේ අපි දීපු නම්. ඒව පවා මේ අපේ සරලව ඕනෝන් එක්ක සංවේදනය සඳහා දීපු නම්. ඒවත් දැන් පොඩ්ඩක් ඉතින් අයින් කරගෙන. ඒ වෙනකොට දැන් කොහේදෝ තද ගතියක් වදිනවා. තද ගතියක් තේරෙනවා. දැන් බලන්න මේ තද ගතියට මොකද වෙන්නේ? තද ගතිය ඔන්න මුලින් පටන් ගන්නවා, ඔන්න වෙනස් වෙනවා, ඔන්න නැතිලා යනවා. ආයෙත් තද ගතියක් පටන් ගන්නවා, ඔන්න වෙනස් වෙනවා, නැතිලා යනවා. ආයෙත් තද ගතියක් පටන් ගන්නවා, ඇති වෙනවා, නැති වෙනවා. අපි මේ විදිහටම යා ඉඳගෙන භාවනා කරද්දිත් අපි තුමු යාට තද ගතියක් වෙනකොට ඔන්න අපි තුමු කම්පන ස්වභාවයක් තේරෙන එකක්. චංචල ස්වභාවයක් තේරෙන එකක්. සෙලවීමක් තේරෙන එකක්. මේ සෙලවීමක් චංචල ස්වභාවයක්. ඔන්න ඒකේ හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඉතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඉතින් දැන් මෙහෙම බලාගෙන බලාගෙන හොඳට යනකොට බුදුරයන් වහන්සේ කියනවා මේ හටගත්ත සියලුම දේ දුරු වෙලා යනවා. හටගත් සියලුම දේ නිරුද්ධ වෙලා යනවා. නැති වෙලා යනවා. කියලා අන්න මේ අර නিত্য සංඥාව වෙනුවට මේ හටගත්ත දේ වෙනස් වෙනවා. හටගත්ත දේ නැති වෙලා යනවා. කියලා මේ තැනැත්තා තුළ එක්තරා අන්දමකින් ආකල්පමය වෙනසක් වෙන්න පටන් ගන්නවා. පින්වත් මේ දේවල් අපි අහලා තියෙන්න පුළුවන්. මේ දේවල් අපි පොතින් කියවලා තියෙන්න පුළුවන්. නමුත් අපේ හිත ඇස්පනා පිට එයාට මේ කතාව කියලා දෙනකන් එයා පිළිගන්නේ නැහැ. ඉතින් අපිට සමාහරලාවට දවසක් දෙකක් හොඳට පොතක් කියවුවාම හොඳට අපි කැමති විදිහට බණක් ඇහුවාම ඕක හොඳට හිතට කාවදිනවා. හැබැයි සතියක් ගියාට පස්සේ ඔක්කොම අමතකයි. නමුත් මේ භාවනාමය ඥානයකදී අර වගේ හොඳට හිත එකඟ කරගෙන එතනම හිත පවත්වලා හොඳට බලාගෙන ඉඳීම තුළ අන්න හිත හොඳට අර සරල බව හරහා ගැඹුරකට යනවා. බුදුරජාන් වහන්සේ ඔන්න අර අපි ආපු සංකීර්ණතාවය තව තව සරල වෙලා ඊටාම සූක්ෂම සරල මට්ටමක් පෙන්වනවා. අපි තිබිච්ච විවිධාකාර ඒ ධාතුන්ට ආවේනික ලක්ෂණ නැත්නම් පෞද්ගලික ලක්ෂණ වෙනුවට මේ කොයි ධාතුවටත් පොදු ලක්ෂණ කරා ඔන්න හිත නංවනවා. මේ පොදු ලක්ෂණ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොයි දේ මොනා හෝ හේතුවක් නිසා හටගත් දෙයක් තියෙනවා නම් ඒකේ දිගට පවතින ස්වභාවයක් නැහැ. ඇති වුණා නම් ඒක අනිවාර්යයෙන්ම නැති වෙනවා. ඒ වගේම මේ ඊළඟට හටගන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් අපිට පාලනයක් නැහැ. ඒ හටගත් දේවල් තුල ලොකු සාරයක් ඇත්තෙත් නැහැ. ඒ හටගත් දේවල් කිසිසේත්ම ආත්මීය ස්වභාවයකින් දිගට පවතින ස්වභාවයක් දිගට යන ස්වභාවයක් සාසත ස්වභාවයක් ඇත්තෙත් නැහැ. ආත්ම ස්වરૂපයක් ඇත්තෙත් නැහැ. එතකොට මේ ලෝකේ කොයිතරම් විවිධාකාර নানা ප්‍රකාර දේවල් තිබුණත් අන්න අපි ධාතු හතරකට ඒක අඩු කරගත්තා. ඊළඟට මේ ධාතුන්ගෙ තිබිච්ච පෞද්ගල ලක්ෂණ වෙනුවට ඔන්න ඊ타ම සියුම් මේ කාටත් උරුම වෙච්ච කාටත් පොදු ලක්ෂණ තුනක් මතු කරගත්තා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඔන්න ලක්ෂණ තුනක් මතු කරගත්තා. මේ විදිහට අපිට පුළුවන් නම් හොඳින් මේ කටයුත්ත නැවත නැවත අධ්‍යයනය කරන්න. අන්න තව තව මේක යෙදෙන්න යෙදෙන්න අන්න ඇත්ත ඇති සැටියෙන් දැක ගන්න අවස්ථාව තියෙනවා. යථාභූත ඥාන දර්ශනයක් හිතේ හට ගන්නවා. අපි සාමාන්‍යයෙන් රූපයක් ගැන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් කියන මේ රූප හට ගන්න හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් කබලින්කාර ආහාරය නිසා රූප හට ගන්නවා කියලා කියනවා. එහෙම නැත්නම් වේදනාවක් ගැන කතා කරද්දී ඔන්න ස්පර්ශයක් නිසා වේදනාවක් හට ගන්නවා කියලා කියනවා. සංඥාවක් හට ගන්නවා ගැන කතා කරනවා නම් ඔන්න ස්පර්ශයක් නිසා සංඥාවක් හට ගන්නවා කියලා කියනවා. හිතේ හටගන්න මොකක් හරි සකස් කිරීමක් සිද්ධ වෙනවා නම් ඔන්න ස්පර්ශයක් නිසා මේ සකස් කිරීම සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ වගේම විවිධාකාර සිතුවිලි සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වෙන නම් නාම රූපයක් නිසා මේ විඥාන පහළ වෙනවා කියලා කියනවා. ඉතින් කෙනෙක් හොඳට මේ කටයුත්තේ නියැලෙනවා නම් හොඳට ගැඹුරකින් භාවනාව කරගෙන යනවා නම් එයාට තේරුම් ගන්න පුළුවන් මේ විවිධාකාර රූප ලක්ෂණ නැත්නම් රූපයන් පහළ වෙන්නත් යම් යම් හේතුන් හේතු වෙනවා. විවිධාකාර වේදනාවන් පහළ වෙන්නත් යම් යම් හේතුන් මුල් වෙනවා. අපි හිතමු සැප වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් ඉදිරිපත් වුණොත් ඔන්න සැප වේදනාවක් පහළ වෙනවා. දුක් වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් ඉදිරිපත් වුණොත් ඔන්න දුක් වේදනාවක් පහළ වෙනවා. උපේක්ෂා වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් ඉදිරිපත් වුණොත් ඔන්න උපේක්ෂා වේදනාවක් පහළ වෙනවා. දැන් මෙයාට තේරෙනවා මෙතන මේ මම මෙහෙවනවත් නෙමෙයි. පිටින් ගෙනලා දානවත් නෙමෙයි. දෙවි කෙනෙක් බ්‍රහ්මේ කරනවත් නෙමෙයි. මේ හේතුන් නිසා පහළ වෙනවා. හේතුන් ඇතිකල්හි ඔන්න ඵලයක් හටගන්නවා. බුදුරජාන් වහන්සේ පෙන්වනවා ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්සුප්පාදා ඉදං uppajjati. මෙය ඇති කලෙහි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙයත් උපදී. එතකොට මේ තනිව හට ගැනීමක් මොහකවත් නැහැ. සොයන් ජාත කියලා දෙයක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මේ හටගත්ත දේවල් හට අරන් තියෙන තවත් දෙයකට හේතු වෙලා. ඔන්න මෙතන තියෙන මේ ඉදප්පච්චේතාව කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ පටිච්චසමුප්පාදය ඔන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන්. මොකද අර හොඳට අරමුණක් දිහා නතර වෙලා වගේ, ඒ කියන්නේ අරමුණ තුල හොඳට හිත එකඟ කරගෙන මේ අරමුණේ හැසිරීම අපේ නිරීක්ෂණය කරන්න කරන්න කාලයක් තිස්සේ තේරෙනවා මේ අරමුණ හටගන්න හේතුවක් තියෙනවා. මේ හේතුව තියෙනවා නම් පමණයි මෙන්න මේ විදිහට මේ අරමුණ හටගන්නේ. මේ හේතුව නිරුද්ධ වුණාට පස්සේ නැති වෙලා ගියාට පස්සේ මේ ඒකේ ප්‍රතිඵලයක් නැති වෙලා යනවා. ඒ වගේමයි මේ අරමුණ නැත්තම් ඒකේ ප්‍රතිඵලය පහළ වෙන විදිහක් නැහැ. කියලා අන්න මේ පටිච්චසමුප්පන්න ස්වභාවය හේතුඵල සම්බන්ධය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් මේ විදිහට අරමුණු හොඳින් නිරීක්ෂණය කර කර ඉඳද්දී මේ පරිසෞපන්න ස්වභාවය එකක් නිසා තව එකක් වෙන බව තේරුම් ගත්තනම් අන්න එතනත් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ යථාභූත ඥාන දර්ශනයක් නිවැරදි දැකීමක් හිතේ ඇති වෙනවා. ඒතර පින්වත් මේ හැමදේම දැක ගන්න නම් අර හිතේ එකඟතාවයක් අවශ්‍යයි. අපි හිතේ එකඟතාවයක් නැත්නම් හිත ආයෙත් අතීතයට දුවනවා නම් ආයෙත් අනාගතයට දුවනවා නම් මේ කටයුත්ත මේ යුහු මේ සාවධානව කරන්න හැකියාවක් නැහැ. මොකද මේ කටයුත්ත සාවධානව කරන්න නම් ඒ අපි සාවධානව මේ කටයුත්තේ නියැලෙන කාල පරිච්ඡේදය තුල කෙලස් වලින් බැටකන්න බෑ. කෙලස් වලින් ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ. කෙලස් తాවකාලික යටපත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම හිත අතීතයට දුවන්න බෑ, අනාගතයට දුවන්න බෑ, හිත විසිරෙන්න බෑ. හොඳට හිත එකඟ වෙලා මේ ඊ타ම සූක්ෂම අරමුණක යථා ස්වභාවය දැකීම සඳහා කටයුතු කරන්න ඕනේ. මේ සඳහා තමයි අපුත්සාහත් යුත්තේ. විපස්සනාවේ නියැලෙන කියන්නේ යෝගාවචරණය. එතකොට අපි ඊළඟ දවසේදී කතා කරමු මේ මට්ටමින් එහාට කොහොමද යන්න තියෙන්නේ කියලා. එතකොට මේ සූත්‍රයේදී හරිම ලස්සනට ක්‍රමානුකූලව ඔන්න සීලය සමාධියකට තුරු දෙන හැටි හොඳ සමාධියක් තියෙනවා නම් ඒ සමාධිය ප්‍රයෝජනෙට අරගෙන මේ ඇත්ත ඇතිසැටියෙන් දැකීමට ඒක උදව් වෙන හැටි තොර බුදුරජාන් වහන්සේ කතා කරනවා. ඉතින් අද මම ධර්මදේශනාව එතනින් අවසන් කරනවා. හැමදෙනාටම මේ කරුණු හොඳින් තේරුම් අරගෙන ඇයි අපි මේ දේ කරන්නේ? ඇයි අපි මේ සඳහා වෙහෙසෙන්නේ? මොකද්ද මේ භවනා මාර්ගය? කියලා යම් වැටහීමක් ඇති වුණා නම් හිතේ යම් හෝ තිබුණා නම් යම් සැක සංකාවක් ඒව දුරු වුණා නම් අද දින ධර්මදේශනාවේ පරමාර්ථය ඉෂ්ට වුණා කියලා මම හිතනවා ඒ සඳහාම අද දින ධර්මදේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි